අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 177 වෙනි වැඩමුළුවේ අවසාන සතිವಾರයටයි බැමිලා තියෙන්නේ සතිವಾರයේ අවසානයේ සතිವಾರයේ ආරම්භය අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් විදිහටයි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ආරම්භ කරන්නේ ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ උත්තර දීමේ සතිವಾರයෙන් පස්සේ අපි වැඩමුළු සංවිධානයට ආර්දනා කරනවා වැඩමුළුවේ නිමාව සටහන් කරන විදියට. මේ මතක් කිරීමෙන් පස්සේ අපි ලිඛිත පද සභාගත කිරීමෙන් අපේ සැසිවාරයේ මූලික කොටස ආරම්භ කරමු. ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න හතරකොත් යෝගිනියක් විසින් දෙන කවි පන්තියකුත් ලැබිලා තියෙනවා. පරම පූජනීය ආර්යයන් වහන්සේ පරියංක භාවනාව. අභ්‍යන්තරය සහ බාහිරය ඊට පැහැදිලි විය. සිරුර ක්‍රමයෙන් නොදෙනී ගොස් දීප්තිමත් සුදු ආලෝකයක් මතුවිය. ආලෝකය කුඩාවට දිස් වූ අතර බාහිරට දීප්තිය විහිදුනි. පලයන්කෙන් නැගිටින තුරු මෙය පැවතිනි. අවස්ථා දෙකකදී මෙම తත්වය දැනිනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ වගේ මේ භාවනාදී කරදරයක් ආවත් පහසුවක් ආවත් ආලෝකයක් ආවත් අන්ධකාරයක් ආවත් අපිට තියෙන්නේ කඹේ ඇවිදින කෙනෙක් වගේ සතිය නඩත්තු කරන එක. නිසා මේ වගේ දෙයක් වුණාට පස්සේ හරියට අතප්පය කඩන වෙලාවක වගේ ආලෝකයක් ආපු වෙලාවෙත් කොච්චර ඉක්මනට නැවත සතිය පිහිටව ගන්න පුළුවන්ද? මොකද මේකයි ඔය එන කරදර දුක් කරදරයි ඔක්කොම හිත හාලා හොප්පලා දාන. ඊට පස්සේ කොච්චර ඉක්මනට නැවත සතිය පිහිටව ගන්න පුළුවන්ද කියන එක තමයි රෙසිලියන්ස් කියලා කියනවා. නැත්නම් අපි ප්‍රකෘති தත්ත්වයට පත් කරන්න පුළුවන් ගැති. ඒක තමයි භාවිත මනස කියලා කියන්නේ. නිසා කරදර නෙවෙයි අපි මනින්නේ. කරදරයකට පස්සේ නැත්නම් මගේ කැළඹිල්ලකට පස්සේ නැත්නම් ඒ උද්දාමයකට පස්සේ කොච්චර ඉක්මනට හිත නැවත ප්‍රകൃතියට ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඒක මේකේ ලියලා නැහැ. ඒ මොකද මේක උද්දාමයක් නිසා. කලබලයක් වේවා උද්දාමයක් වේවා නැවත අර ප්‍රകൃතියට හිත ගන්න ගත්තට පස්සේ කොහොමද දැන් දන්නේ දැන් ප්‍රകൃතියට ආවයි කියලා දෙක ලියන්න දන්නවනම් අපිට ඕනේ සභාවකට බ්‍රහ්ම සභාවකට දේව සභාවකට රාජ සභාවකට සංඝ සභාවට යන්න පුළුවන්. ඒ දේ නැතුව කතා කරන්න පටන් අරගත්තොත් ඉතින් සබාවතත් පිස්සු තමන්නටත් පිස්සු තමයි. ඒ නිසා මේකත් තව ලස්සන වෙනවා. මේ වගේ වටිනා දෙයක් වුණාට පස්සෙත් කොච්චර ඉක්මනට තමන්ට නැවත තමන්ගේ ප්‍රකෘති මනසට එන්න පුළුවන් වුණාද සතිය පිටව ගන්න පුළුවන් වුණාද කියන එකක් දැම්මන තවත් ලස්සනයි. අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරව ස්වාමින් වහන්සේ වැඩමුළුවේ අවසන් ධර්ම දේශනාව අනුව සිදු වූ කමඨහන සුද්ධ වීම පිළිබඳව තව දුරටත් ඉදිරියට පිරිසිදු වීම පිණිස උපකාර පතමි. ස්වාමින් වහන්සේ නාසිකාව ළඟ සතිය පිහිටුවා සිටින විට පටන් ගන්නා සුළු සුළු වේදනාවන් කය පුරා පැතිරෙන විට විටක වේදනාව දරා ගන්න බැරි අවස්ථාවල එම ස්ථානයේ සිත යොමු වන අවස්ථා ඇත. එවිට ඒ තුලින් හුස්ම රැල්ලම දැනේ. නැවත ඒ හුස්ම රැල්ල නාසිකාව ළඟටම යයි. එවිට හිත නාසිකාව ළඟම පවත්වයි. වර එක දරා ගන්න බැරි වේදනාව තුලම සිත පවතී. එවිට ටිකෙන් ටික වේදනාව තුනී වී යන බවත් පරියංකේ වේලාව වැඩිපුර සිටිය හැකි බවත් කිව හැක. බොහෝ අවස්ථාවල සම්පූර්ණ ගෙවීමක් බැලීමට තවම හිත හයිය නැත. එක්වරක් පමණක් බොහෝ අමාරුවෙන් නිරෝධයක් දැක සංස්කාර නැති තැනක සිට එනම් එම අවස්ථාවේ සිටි සිදුවීම් ගැන කිසිම දැනීමක් නැත. පිබිදෙන විට සියුම් වූ වේදනා සියුම්ම දැනෙන හුස්ම තුල ඉබේ සිහිය පැවතුනි. මේ පළමු අවස්ථාවේ නැගිට ගියමි. සමහර අවස්ථාවල වේදනාව දරා ගැනීමට නොහැකි අවස්ථාවල ඉරියව් මාරු කරද ඇත. එවිට නොදැනීම සනීපයකට පත්ව නින්දට වැටුණු අවස්ථාද ඇත. ගරු ස්වාමින් වහන්සේ මාගේ කමතහන පිරිසිදුවේ යුත්තේ එක තදින්ම දැනෙන වේදනාව තුල සිහිය එනම් වර්තමානයේ තුල ජීවත් වීම නොකර නාසිකාව ළඟම සිත රැඳවිය යුතුයද දෙක ඉරියව් මාරු නොකර සිටිය යුතුයද තුන වේදනාවට සිත යොදනවා නම් වේදනාව විනිවිද බැලිය යුතුයද නිරෝධය දැක්ක දෙවැනි අවස්ථාවේ චේතනා පහළ වූ බව දනිමි සමහර අවස්ථාවල සියුම්ව දැනෙන හුස්ම රැල්ල තුල සිත පැවති අවස්ථාවල නොසිතන සිතුවිලි පැමිණ එකපාරටම ඇවිත් යන බව දකින විටන හුස්මේ නිරෝධයක්ද දැක ඇත. යටහත් පහත්ව ගෞරවයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. පින් සිදු වේවා. මේක එක තැනක වාක්‍යයක් කියලා තිනවා ඉබේම සතිය පිහිටියයි කියලා. ඔය මොන කලබගෑනිය කෙරුවත් ඉබේ සතිය පිහිටියා නම් අත දාන්න එපා. කමඨාන් සුද්ධ කරන්න යන්නත් එපා. කායින්වත් අහන්න යන්නත් එපා. මේ සතියේ කියන්නේ පිහිටන්නේ. ඒත් නාසිකාග්‍රේ පිටවන්ද වේදනාව පිටවන්ද වේදනාව හරහා බලනවාද මේ ඔක්කොම හිතට එන චේතන. නැත්තම් කල්පනා. මේවා මුකුත් නැතුව මේ ප්‍රසිද්ධ දෙයට හිත යනවා. ඒක න්‍යාය ධර්මයක්. අන්න ඒකට සතියට බාර දෙන්න පුළුවන්. මේ අර ඉබේ සතිය පිහිටනවා කියන වාක්‍යෙ තිබිච්ච නිසා මට ලේසි මේ කියලා දෙන්න. මේක තමයි අන්තිමට වෙන්නේ. මරුණත් සතිය පිහිටන. අම්මා මරත් දරුවෙක් හම්බුණත් රතාවක් හම්බුණත් මොන දේ වුණත් සතිය පිහිටන. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා කොච්චර කලබගැනී තිබ්බත් සතිය පිහිටවන්න පුළුවන්. ඒකත් හිතලා නෙවෙයි. ඉබේ පිහිටන්න ඕන. ඒ වගේම ඒක කැඩෙනවා හිතලා නෙවෙයි ඉබේම කැඩෙනවා. අන්න ඔය ක්‍රියාවලිය දිහා පිට කෙනෙක් වගේ බලහින්න පුළුවන් නම් එහෙනම් ඉතින් වැඩේ සම්පූර්ණයෙන්ම ධර්මානුරූපයි ධර්මානුකූලයි ධර්මාන ධර්ම ප්‍රතිපත්තියයි. මේක වේදනාද බලන්න ඕන නාසිකාද බලන්න ඕන වේදහරා බලන්න ඕන මේව සාමාන්‍යයෙන් වැදගත් ආධුනිකයට. එහෙම කළා තමයි ආධුනිකයාගේ සතිය වඩා ඊට පස්සේ කියන්නේ සතියට කියන්නේ ඉබේ පිහිටලා මේ ටික ඔක්කොම බලාගන්න. ඒකට ජීපෝන් සතිය නැති වෙනවා. ඒකත් බලාගන්න. අන්නේ විදිහට මේ වැඩේ ධර්මතාවයට ඉඩ දෙන්න ධර්මානුධර්ම ප්‍රතිපදාවට නැත්නම් අපේ හිත කොහෙන් හරි ප්‍රශ්නයක් හොයන මොන්නවර එකක් අහලා ප්‍රශ්නයක් හදාගන්න. ඒ තමයි හිතක ස්වභාවය. සතියට ගියාම ඉබේ සතිය පිටුපුවාම හිතක අවශ්‍යතාවයක් නැහැ. මිටි තනින් වතුර බැස යේ. ඒවට කියනවා ධර්මතා. ඒවට කියනවා චිත්ත නියාම. ඒ නියාම ධර්මයට වෙන්නදලා කරබන්නේ හිටියානම් මමෙකුත් නැහැ, ආත්මිකුත් නැහැ, මාන්නිකුත් නැහැ. ස්වභාවයේ සිද්ධ වෙනවා. හරීම සුන්දරයි. ඒකේ කියන තියෙන වචනේ సౌందర్యාත්මකයි කියන්නේ. කිසිම තර්කයක් නැහැ, කිසිම විද්‍යාවක් නැහැ, කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. වෙන්න ඕන දේ වෙනවා. ඒ නිසා මේකේ අර මේ ලියපෙන්නාට කියන තියෙන එක තැනක ලියලා තිනවා. ඉබේම හිත නැවස සතිය පිහිටියා. ආන්න ඒකට අනුග්‍රහ කරන්න. ඒක කරන්නේ යමක් නොකර ඉන්න එක විතරයි කරන්න. තොර තොර අරක මේක අවසන් පටන් අරගත්තොත් තවත් තාර්කික මනස කැපි කැපි පේන්න පටන් ගන්න. ඒ හැම එකකම මමයි. ඒ හැම එකකම මාන්නේ තියෙනවා. ඒ හැම එකකම තණ්හාව තියෙනවා. නිසා ඉබේ සතිය පිහිටනවා මං කැලලක් එකතු කරන ඉබේම සතිය නැති වෙලත් යනවා. ආය සතිය පිහිටනවා ආය නැති වෙලා ආන ওই දෙකට සැලෙන්නේ නැතුව යන්න පටන් ගත්තා නම් එච්චර කමටහන් සුද්ධ කරන්න අවශ්‍යතාවක් වෙන්නේ හරියට වාහන නැති පාරක ට්‍රැෆික් ජෑම් එකක් නැති පාරක ගමන කරනවා වගේ යන්න පුළුවන් වෙනවා. ගරු ස්වාමින් වහන්සේ අද උදේ පරයන්කේ කීපවරක්ම ආස්වාස ප්‍රස්වාස සංසිඳීම දුටුවෙමි. හුස්ම නැත, නිසලය. ඉරියව් මාරු කළත් නැගිට ගියත් ඒ කිසිවක් නැති ස්වමය අත්විඳිමි. හුස්ම රැල්ල ඉදිකටු තුඩකට සමානව නැවත දැනෙන විට පෙරට වඩා බොහෝ සැහැල්ලු පහසු සුවයකි. මේ අත්දැකීම් කීමට නොහැකි නොවිදි නිවීමකි. සක්මන් කර බලන විටත් මුළු කය තුලම සිහිය රැඳී පවතී. හොල්මනක් වෙදිනවා වගේ ඉරියව් මාරු කළත් ඇවිද්දත් අමුතු නිවීමකි. මේ කීප වරක්ම එකම පරයන්කේ තුල අත්විඳින්න. ස්වාමින් වහන්සේ පරයන්කේ තුල තවත් දැනීමකි. පපුව මැද කරකැවෙන සුලං චක්‍රයකි. එතන සිට සිහි සිහිය ඇත. මේ පහළට පහළට යන බව එනම් බඩ පහළට යන බව හිත යොමු කරන විට පෙනේ. මෙතන සැකයකි. එනම් කුමන දේ දැනුණත් සිත පිහිටිය යුත්තේ නාසිකාව ළඟද කියා සිතේ දෝලණයකි. නමුත් ගරු ස්වාමින් වහන්සේ වර්තමානයේ තුලම සිහිය පිහිටුවන පිහිටුවන කියා සිතා පපුව මැද කරකැවෙන තැනටම සිත යෙදුවෙමි. හෙමින් හෙමින් එම දැනීම පපුවෙන් බෙල්ලෙන් නළලින් උඩට ඇදී යන ස්වභාවයකි. ශරීරයේ පහත බර ස්වභාවයක් සහ සියුම් වේදනාවක් දැනෙමින් උඩට උඩට ඇදී යන ස්වභාවයක් අත්විඳින්න. උඩට ඇදී ගියේ දැනීම නැවත කයට ටිකෙන් ටික පහතට එන ආයුධද දැනුනි. ස්වාමින් වහන්සේ මෙතන කමඨහන බලන ආකාරය පිරිසිදු වීමට අවශ්‍ය බව හැඟේ. එනම් මේ අවස්ථාවේදී වර්තමානයේ තුලද සිහිය පිහිටුවන්නේ යනවග නැතිනම් තවදුරටත් නාසිකාව ළඟ මොන දේ වුවත් සිහිය පිහිටුවේ යුතුද කියා. මීට අවුරුදු දෙකකට පමණ පෙර නාසිකාව ළඟම සිහිය පිහිටුවා සිටින විට වරහන් ඇතුළේ දවස් 10ක වැඩසටහනකදී මේ සිදුවීමම සිදුවිය. එදත් අවිශ්වාසයෙන් නැගිට ගියෙමි. මේ වනතුරුම කමඨහන නීවරණ සමග වැඩුණු බවක් ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවෙන් විසඳුණු කමඨහන අද තවත් සැකයක් සමග ඉදිරියට ගියමි. එනම් ස්ථානයෙන් පසු නැවත අට ගැනීමේදී සිය වර්තමානයේ තුල හටගන්නා කොටම බැලිය යුතුයද නැත්නම් නාසිකාව ළඟ තවදුරටත් සිහිය පැවැත්විය යුතුයද කියා ඔබ වහන්සේගෙන් ඉදිරියට යාමට උපකාර පතමි නැතිනම් වෙනදී ඔහේ බලා සිටිය යුතුයද කියා පහදා දෙනමින් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි අපි අහඹයන්ට නිකන් ගජවීරණෝ වගේ මොකද්ද මේකට උත්තරේ කියලා කියවලා කියවලා කියවලා මහන්සිත් ඇති. දෙවෙනි කොටසට මොකක් කියලා හිතන්නේ. මොකද දැන් අහනවනේ. මෙන්න මේකයි කාලය සහ දේශය සම්බන්ධ කරන සැක දෙකක් වань. තනක් අහනවා වෙලාවක් අහනවා. කොතන කොයි තැන බලන්නද වර්තමාන වශයෙන් වෙලාව බලන්නද කියලා. වර්තමාන මොහොතේ නාසිකාග්‍රේට සිත පීතුවාගෙන බලන එකයි තියෙන්නේ. ওই දෙකම නැති වුණා සතිය තියෙනවා කියලා ඔප්පු වෙච්ච දවසේ ඉවරයි කාලය සහ දේශය ඕනේ නැහැ සතියට. පටන් අර ගන්නකොට තැනක තිබ්බට වෙලාවක තිබ්බට සතිය සුවායක්ත වෙන්න ඕන ස්වාධීන වෙන්න ඕන කාලෙන් සාදේශයෙන්. ඉතින් ඒකට යන්න දෙන්නේ අපි නැවත නැවතත් අර ස්ථානය අඳුල්ලා දෙනවා කාලය අඳුල්ලා දෙන නිසා සතියට නිමිත්තක් නැතුව අරමුණක් නැතුව අනාරම්මනව ඉන්න පුළුවන්. අන්න ඒ තටුවාපු සතියට වැඩෙන සතියට ඉඩ දෙන්නේ නැති වෙන්න තමයි ඔයගේ තර්ක නගන්නේ. ඒතර ගජවින්න ඕනත් බොරුවක් කියන. ඉතින් ඒකට දෙන්නගේම කමට අනුසුද්ධ වෙනවා සතියට ආරම්භයේදී දඬුවට ගහන්න ඕනේ එහෙම නැත්නම් අත්තල් බඳින්න ඕනේ අන්තිම මොකක්වත් ඕනේ නැහැ ඉතින් ඒ දේ එන්න පුළුවන් වුණත් අපේ හිත පුදුම විදිහට සැකපොදුන හිතක් තිබුණොත් සැකයක්මයි ඉබේ සිද්ධ වෙනවනම් සැකේ නැහැ සතිය බලන්න සතියට හැම තැන හැම වෙලාවෙම තැනක් තියෙනවා නැත්නම් වර්තමාන කියලා වෙලාවක් තියෙනවා. මේ දෙකම නැහැ. සතිය කාලයෙන් සාදේතයෙන් ස්වායක්ත වෙනවා. සතිය තියෙනවා. ඒකේ ඒකට කියනවා ඉබේ පහළ වෙන සතිය. ඒක කියනවා වේපුල්ල සතිය කියලා. සුපතිට්ඨිත සතිය කියලා. එහෙම නැත්නම් භාවිත සතියක් කියලා. ඊට කිසිම ජග්ගැහිල්ලක් ඕනේ නැහැ. තැනක් ඕනෙත් නැහැ, වෙලාවක් ඕනෙත් නැහැ. ඉතින් ඒ සතිය තමයි අපි manussකම කියලා හම්බෙලා අපිට තියෙන්නේ. ඒක ස්වභාවික දෙයක් අපි ළඟ තියෙන. ඒ නැගිටව ගන්නකම් අත්තලක් ගන්න. නැගිටලා යනවා නම් හැරමිටියක් දෙනවා. නැගිටලා එනකම් දඬුවටක් ගහලා දෙනවා. නොත් පණින් ඇවිදින්න පුළුවන් උනාට පස්සේ අයියාට පස්සේ දඬුවට අවශ්‍ය නැහැ. සතියට කියන්නේ මේක නැතුව ඉන්න පුළුවන් නම් ඒ යමක් ඇතුව නිශ්චිතව තියෙන සතියට වැඩිය හොඳයි අනිශ්චිත සතිය. නිසිතස්ස චලිතා. යමක් නිශ්චය කරන සතිය આવොත් ඒ දේ නිශ්චය චලනයේ සතියට බලපාන. එනිසා තන වේලාවක් ওই දිගේ තමයි සාමාන්‍ය එල්ලෙන්නේ. එහෙම නැති සතියට කොම් කියන්නේ තටු ආපු සතියට දිනුනෙච්ච සතියට වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒ තර්ක මනස පැත්තක තියලා බලන්න අනාරම්මනව සතිය පවත්වන්න පුළුවන් කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණු කිරීමේදීම හුස්ම සංසිඳිලා සතිය වඩන්නේ දකුණ හා වම් යටිපතුල තුලයි. මෙනෙහි කිරීමක් නොවැත බලා සිටීමක් පමණි. පරයන්ක භාවනා. මම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව දෙස නාසය අග බැලීමේ ක්‍රමය කරමි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා. යනුවෙන් සතිය අරමුණු කිරීමේදීට කිරීමේදීම හුස්ම සංසිඳිලා එම සංසිඳීම තුළ සතිමත් වෙමි. මේ දින 10 තුළ සතිමත් වීමේදී රෝගී තත්ත්ව දෙකක් අත්විඳෙමි. කකුල් වල හා අතේ ප්‍රබල කැසීම් තත්ත්වයක් ඇති වී ලප කැලැල්ඩ ඇති වූ අතර ඒත් සතිමත් වීම නොනවත්වාම කරගෙන ගියෙමි. දින 3කට පෙර එය සමතේකටපත් විය. ඊට පසු මීට අවුරුදු 8කට පෙර ඇති වී වෛද්‍ය උපදෙස් මත සුව වූ රෝගී තත්ත්වයක් වරහන් ඇතුළේ gediyak නැවත එම ස්ථානයේම ඇතිවිය. එය දින දෙකකට පෙර සිදුවිය. මුළු ශරීරයේම තලා පෙලා දමා ඇති ලෙස දැනි වේදනාකාරීය. එහෙත් සතිමත් වීම නොකඩවාම කෙලින්. හුස්ම සංසිඳීම තුල සිටින විට වේදනා නොදැනී පෙර කර්ම විපාකයක් මතුවා දැයි සිටේ එයට මූණ දෙමි අදිෂ්ඨාන කෙලිමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ தත්ත්වයේ කෙරෙහි උපදෙස් ලබා දෙන මෙන් යටහත්ව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින් ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ඔය තවත් ලෙඩක් දෙකක් ආවනම් ඕක විසඳෙනවා ප්‍රාර්ථනා කරන්න ඕනේ අතප්පයක් කැඩියන් අඳ මැරිච්චාවයි එන ගහච්චාවයි මේ ඔක්කොම තේදි සත්‍ය කරන්න පුළුවන් කියලා කඩන්න කවදා හරි මේ විශ්වාසය ආවනම් අර පුත්‍රජනන්ස කියපු ඒ කායනෝ අයම් බික්කවේ මග්ගෝ කියන එක එnde එnde එnde එnde ඔප්පු වෙනවා සෑම කායික මානසික රෝගීට මේ එකම උත්තරය බුදුහාමරෝ දුන්නු අපි උත්තර ಜಾති ගොඩක් කරන්න කියලා තමයි අද අනාගෙන තියෙන්නේ. නිසා අනාගාමි වෙන්න අමාරුයි. අනාගාමි වෙන්න සතියමයි. කායික රෝග වලටයි මානසික රෝග වලටයි සතියම. ඒක උනාට පස්සේ ඔන්න කවුද බුදුහාමුදුර කියලා තේරෙයි. එතකන් අපි බුදුහාමුදුරත් ධාන කතරගම දෙයියොත් පැත්තක ධාන සමන් දෙයියොත් තියාගෙන ඉඳපු ගමන් බුදුහාමුදුරට උඩ යනවා අනික් කට්ටිය. මේ ඒකායන මාර්ගයේ සතියයි කියලා කියලා දෙන හොඳ පින්වන්ත භූමියක් ලංකාව. නමුත් ලංකාවට දෙන ලංකාව දෙන ආදර්ශන හරීම කැතයි. ලංකාවේ හැම දෙයකටම අනික් කට්ටිය කියන දේවල් හොය හොයා ඇවිදිනවා. ඒක නිසා මරණවල මරිච්ච අය සතිය ඒ අදිෂ්ඨානය ආවට පස්සේ තේරෙයි මේ අපි රජ වෙලා ඉන්නේ අපි දන්නේ නැහැ. කවුරුට ඇවිල්ලා කියන්න ඕනේ උඹලා රජ වෙලා ඉන්නේ කියලා. ඒ නිසා කවදද මේ විශ්වාසය එන්නේ? මේ විශ්වාසය ආවට පස්සේ ලොකු සාන්‍යස කියනවා ඒක සංක්‍රමණික රෝගයක් එක්කෙනාට ආවට පස්සේ ඒක අනික් අයට එන්න පටන් ගන්නවා. බෝ වෙනවා. ඒකට බොරු ලෙඩයි, බොරු බේතුයි, බොරු කේන්දරේ කෙප්ප වාතයි නිකම්ම නැතිලා. තියෙන හරියක් තියෙන්නේ බොරුලේ. මොකද ඒකට කට්ටිය කැමති, කිඳිරි ගන්නවට කැමති, බේත් තම්බලා දෙන්න කැමති, වට කරනවා. කිඳිරි ගන්න එපා. මොන ලෙඩේ ආවත් කිඳිරි ගන්න එපා. කැතයි. ගේමට කැතයි. කිඳිරි ගෑවුනාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ලයිස්ට්වට ගොඩාක් එකතු වෙයි. ඔය ඔය දවස් 10 වැඩමුළුවේදී හම්බලා තියෙන ඔය දෙක නෙවෙයි. ලෝකේ තියෙන සනීප කරන්න බැරි ඕනම ලෙඩක්. මේ සත්‍ය පිළිබඳ විශ්වාසය ආපු ගමන් ඉඳලා සනීපෙන්න පටන් ගන්නවා. ඒකයි මම කියන්නේ ඒක ආවට පස්සේ ඒක බෝ වෙන්න පටන් ගන්නවා. ඒක බටහිර මානසික විද්‍යාව සහ සෞඛ්‍ය විද්‍යාව පටන් අරන් තියෙනවා. healing power of the mind. you are the placebo. ඕනම ලෙඩකට බේත මේක ඇතුලේ තියෙන්නේ. ලෙඩක් තියෙනවා මොකද ප්‍රශ්නේ? මේකට සතියෙන් ගත කරන්න ලෙඩ තියෙනකොට සතිය කොහොමද ලෙඩ නැතිකොට සතිය කොහොමද කියලා බලනකොට මොන සතියට ගාණක් නැහැ. ලෙඩ තියෙන සතිය ලෙඩ නැති සතිය කියලා කන්නේ. මේ අපි කාටට කියන්න යෑමෙන් තමයි හීනමානටපත් වෙන්නේ. අපි නිකම්ම වැටෙනවා. ඒකට ඔසවත බීමක් වෙන්නේ නැහැ. ඔසවා තැබීම තමයි ආර්යත්‍ය කියලා කියන්නේ. ආර්ය භාවය කියලා කියන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ඔසවා තිනව කරදර නැතුව නෙමෙයි. හිත කරදර ගන්නෑ. ඒ වෙනුවට සතිය වඩනවා. එනිසා ඔය දෙකමදි තව හතරක් පහක් ඇවිල්ලා ය හතර පහ දිනකොට මේක ඇවිල්ලා මේකේ බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් තරම් මනුස්සකම එළියට ආපු දවසේ බොරු කෝලම් කරන කට්ටිය නිකම්ම පැත්තකට වෙනවා. එහෙම නැත්නම් මේ බොරු කෝලම් කරන කට්ටියට භාවනා කාර්යොත් යට වෙනවා. නිසා බලන්න ඕනෙම ලෙඩක් ආපම සතිය පිටවන්න බැරිද? සතිය පිටවට පස්සේ සනීප වෙන්නේ නැති ලෙඩක් ලෝකේ තියෙනවද? නැහැ. ඒ නිසා එනේන ලෙඩට සතිය දාන්න. ඒකල ඔප්පු කරන්න. ඔප්පු කරපු දාසේ අපි මැරුණත් ඉදිරිපත් වෙන ආදර්ශයක් තියෙනවා. ඉතිරි වෙන ආදර්ශයක් තියෙනවා. ලෙඩෙන් නෙමෙයි මැරලා තියෙන්නේ සතියෙන් මැරලා තියෙන්නේ. ඒ නිසා දෙන්න ආදර්ශයක් නැහැ කියන්න උපදේශයක් දෙන්නේ නැහැ. තව ලෙඩ දෙක තුනක් පැමිණේවා කියලා ඉල්ලා හිටින එක තමයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පරයන්කයට හිඳගෙන මුල් කය දෙසම ඔහි බලා සිටිනා විට විවිධාකාර අරමුණු එනම් පිම්බීම හැකිලීම හුස්ම සිතුවිලි ආදී සංසිඳනු පෙනේ. එවිට ඇතුළත හිස් බවක් සහ සැහැල්ලු බවක් මෙන්ම පැහැදිලි ස්වභාවයක් පෙනේ. එවිට විතර්ක වරහන් ඇතුලේ ඇතුළත කතාව හිසේ ඉහළින් නලියනවා පෙනී. මෙම විතර්ක දෙස මධ්‍යස්ථ සිතින් බැලූ විට නොපෙනී යයි. ඇතැම් අවස්ථාවල ඇතුළත සම්පූර්ණයෙන් තිත් දඟලනවා මෙන් පෙනෙන අතර වරින් වර මතුවන සිතවිලි මතුවනවා පෙනෙනවා සමගම ඩොට් ඒවත් එවිට ඩොට් බවටපත් වේ. ඇතැම් අවස්ථාවලදී සිත සිතවිල්ලකට යොමු වී ඇති බව වැටහුණු විට එම හටගත් රූපය දෙස ඇස ළඟින් චලන වීම ඩොට්ස් තැටියක් ලෙස සෙනඟ තැටියක් ලෙස පෙනෙන අතර එය ඇස මදක් මෑත් කර බැලූ විට ඊට පිටුපසින් දුරකින් රූපය පෙනේ. ඩොට්ස් දෙස බලන විට දැනෙන මෙහෙස රූපය දෙස බලන විට නොමැති බව වැටහුණි. තවද මෙසේ බලා සිටිනා විට වරින් වර සිත පිටත සිතුවිලි වලට ගොස් ඇති බවත් එයෙහි නූලෙන් සිදුවන බවත් සිතුවිලි සහ සිත අතර පරතරේ නැති වී ගොස් ඇති බවත් වැටහි. තවද ඒ අවස්ථාවකට එක් අවස්ථාවකට පිම්බීම හැකිලීමේ රූපය නළල මැදට එන්නට පෙනෙන්නට විය. එය ලපයක් මෙන් පෙනුණු අතර එය දුටු විට පෙනෙන්නේ නැතුව ගිය පසු හුස්මේ සෙවණැල්ල මුහුණේ පෙනෙන්නට විය. එයද අඳුනගත් විට නැතුව ගියේය. මේ ආකාරයට වරින් වර විවිධ වෙමින් පරියන්කේ පවතී. සක්මන් භාවනාවේදී ඇවිදින දෙපය සිත දෙපයට සිත යොමු කරමින් සක්මන් කරන විට විවිධ අරමුණු වලට සිත ගොස් සිත පිට පිටත ගොස් ඇති බව වැටහි. එසේ ගොස් ඇති බව දැනගත් පසු එය අවසන් වී නැවත පයේ දැනීමට සිත එනතුරු බලා සිටින්. මෙසේ වරහන් ඇතුළු විතර්කයකට හෝ රූපයකට අරමුණකට ගොස් ඇති බව දැනෙන කයට දැනීම වැටහෙන්නට පෙර සිට පිටත අරමුණු ඇති බවත් ඒ සමග කකුලට යා යුතු බවත් වැටහි මේ අවස්ථා දෙකම එකවර සිදුවන තරම් වේගවත් නමුත් ඔළුවට දැනෙන සංඥාව වම් පැත්තට ඒ පැත්තෙන් පහළට යනවා මෙන් දැනේ කලින් කරන ලද සැලසුමක් අනුව සිදුවන බවක් වැටහි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ත්වන් සරණයි. මොකක් හරි එකක් අරමුණක් දිගේ හොඳට බලහන යනකොට ඒ අරමුණ වෙනුවට ඒකේ මායාවක් සංඥාවක් වෙන හොල්මනක් එන්න පටන් ගන්නවා. අරමුණම රූපෙම රූප සංඥාවක් බවට මාරු වෙනවා. මෙන්න මේ මාරුව යෝගාවචරයට කොහොමඩක්වත් අදාහ ගන්නත් බෑ. මේකට ලෑස්ති වෙලත් නෙවෙයි යන්නේ. ඉතින් ඒ නිසා අන්තිමට බලනකොට පේනවා මේ බලන දෙයක් පේනවද, පේන දෙයක් බැලෙනවද කියලා. තියෙන දේ බලනවද, බලන දේ තියෙනවද? පැහැදිලිව පේන්න පටන් ගන්නවා තියෙනවා කිව්වොත් තියෙනවා නැහැ කිව්වොත් නැහැ. හරියට මිරිඟුව වගේ. ඉතින් මේක හොඳටම ප්‍රත්‍යක්ෂ කරගන්න කියනවා. ප්‍රත්‍යවීක්ෂා කරන්න කියලා කියනවා මේ නල්ල මැද පිම්බි මැකිලින් පේන. මූණ ඉස්සරහා ආනපනේ හේව නැලක් තියෙනවා. මේක මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් ඇත්තටම තියෙනවා. මේකට කියන්නේ රූපේ රූප සංඥාවක් වාටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඕන කතන්දරයක් ගොතනවා. කතන්දර ගොතපු ගමන් මේකෙන් ඇවිසිලා පටලවෙන්න පටන් ගන්නවා. මේ මේ ඕන දෙයක් වෙච්චාවේ මම කරබිනනකොත් සංසිඳන පටන් ගන්නවා. ඒ නිසා මෙතෙක් යමක් අවිසිලා තීරණම් අපේ අපි අවුස්සපු නිසා. ඕක තිබුණට කමන්නේ ඕක කොහොම තමයි කියලා කරබන හිතුවත් tempත් වෙනවා. ඒ නිසා අපි ඉන්න ගෙදරක අපි ඉන්න සමිතියක අපි ඉන්න පන්තියක ඕනම වෙලාවක ඕනම කෙනෙක් අවුස්සන්න පුළුවන්. අවුස්සට පස්සේ ඒගොල්ලෝ අපි අවුස්සනවා. එන්නේ කවුරු ඇවිස්සුවත් නිකන් වාහනේ shock absorber එක වගේ shock එක අරගෙන කරබන ඉන්න බෑ. එයාට නායකත්වෙකුත් හම්බ වෙනවා. තලතුණක මොකොත් හම්බ වෙනවා. දීර්ඝ ගමනක් යන්න පුළුවන්. ඉතින් මෙතෙක් අපි කරලම තියෙන්නේ කලබලා, කුප්පලා, අවුස්සලා. එනිසා මේ නිකන් හොල්මන් වේවා නිකන් මේවා රූප සංඥා. ඒක දිහා බලනකොට නිකන් මේ අහසේ වලාකුළු යන වටත් එක රණ්ඩු කරන්නේ මොකටේ? নানা ආකාර රූප පේනවා සුභාසුභ තියෙන දෝකේ. දිග කොට තියෙන දෝක ඔන්න වගේ බලන්න හිටියනම් පේනවා මේ එක එක ජවනිකාවක්වත් නතර වෙන්නේ නැව යනවා. මෙන්න මේක දැක්කත් නම් තේරෙයි මේ සමාජයක් එක්ක ජීවත් වෙනවා කියන එක යුද්ධ ප්‍රකාශයක් කෙරුවා. සමාජයත් එක්ක ජීවත් වුණත් පේන්නේ නැති කෙනෙක් වගේ, ඇහෙන්නේ නැති කෙනෙක් වගේ, දැනෙන්නේ නැති කෙනෙක් වගේ, මෝඩෙක් වගේ, මලමිණියක් වගේ හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අක්කා වෙන්න ගිහිල්ලා අයියා වෙන්න කියලා තමයි මේ පටලවාගෙන ගාගෙන අනාගෙන ඊට පස්සේ ඉතින් ඇවිස්සෙ. ඒ නිසා පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා ඔය පෑදිලා තියෙන එක බොර කරගන්න එපා. දුවට බලනින්ද කවදා හරි ඔප්පු කරයි පේන දේ ඇත්තේ නෑ, ඇති දේ පේන්නේ නෑ. මේ පේන්නේ අපිට බලන්න ඕනේ දේ තමයි. ඒක තේරෙන්නේ ඔය හොඳටම රූප සංඥා බාටපත් වුණාට පස්සේ ඔය හිත ගිය තැන ආදර රජ මාලිගාව හැදෙනවා බලනකොට නැගිටලා බලනකොට හීනයක් විතරයි. අන්න ඒක හොඳට පුරුදු වෙලා යන්න. දකින්නකොට ඇස් දෙක පිහපියා බලාගෙන ඉන්න ඇත්තටම මේ තියෙන දේ පේනවද පේන දේද තියෙන්නේ. සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ආර්යනාථලට තියෙන දේ පෘථග්ජනයට කවදාත් පේන්නෙම නැහැ. පුතඥය තියෙනවා කියන දේ ආර්යනාථට කවදාත් පේන්නෙම නැහැ. ද්විතානුපස්සනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ තරම්ම පුතඥ මනසයි ආර්ය මනසයි ඔළුවෙන් හිටගෙන තියෙන්නේ. ඒ නිසා මේ පේන ඕනම දියක් තියා හොඳට බලන්න. දී වෙලා යන. දී වෙලා යනකොට හොල්මනක් ඉතුරු වෙයි. සංඥාවක් ඉතුරු වෙයි. මනෝ විකාරයක් ඉතුරු වෙයි. හීනයක් ඉතුරු වෙයි. ඒක තියෙනවා කියන පොළ නැහැ කියන පොළ. ඒ මේක මේ සංකල්පයක්ද එහෙම නැත්නම් මේ යථාර්ථයද කියන එක තමයි ඔය කටුකන්දේ ඥානන් සංස්කෘතියේ තියෙන විශිෂ්ටතම උගන්වීම ඊයේ සංස්කෘත තුන් මාසේ දානේ ඒ සාන්ති කතා කරලා කිව්වා මේ තියෙන දෙයක් නැති කරන්න පුළුවන් නැත්නම් තියෙන කරන්න පුළුවන් මොකද මේකේ සංකල්පයක් තියෙන්නේ සංඥාවක් තියෙන්නේ සංඥාව තියෙනවා කියලා ගහපා දෙන්න පුළුවන් ඒකට තියෙනවා තමයි ඕන නෑ නෑ කියලා ගහපා දෙන්න පුළුවන් ඒකට නෑ තමයි ඒ නිසා සංඥාවල් අල්ලගෙන නැත්නම් ලෝකයක් තමයි මේ අපි ජීවත් වෙන ලෝකය ඒ නිසා අපිට කවදද පුළුවන් වෙන්නේ සංඥා විපල්ලාස නැතුව මේ නටන ලෝකේ මොනව නැටුවත් දකින්න දෙන්නේ නැවත බලන්න ආය අනුපස්සනා කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා අන්න ඒකට කියනවා භාවනා කරනවා නැත්තම් තලතුණා වෙනවයි කියලා තියෙන දේම නැවත නැවත බලන්න එතකොට තියෙනවද ඇත්තටම නැත්තම් සංකල්පයක්ද කියලා තේරෙයි එතකොට ගොළු වෙනවා ගහපදීලා බෑ මේ මිනිස්සුත් එක්ක මොකද ඒගොල්ලෝ එක එක්ක තියනවා කියලා මැරෙන්න හදන එක නෑ කියලා මැරෙන්න ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වේ නිසා මේ පුළුවන් තරම් මේකට විවෘත වෙලා ලෑස්ති වෙලා යන්න කියන එක තමයි අවසාන වශයෙන් මතක් කරගන්න ඕන. සයනස් කවි පන්තියක් තියෙනවා. මාළනී වික්‍රමාරච්චි ලියලා තියෙන්නේ. කවි පන්තිය කියන්නේ. සරණක් පතාගෙන නිස්සරණිත ආවා නායක හිමිගේ අගනා උපදෙස් ලැබුවා පිම්මදි නිසා අවබෝධය මදි වූවා කක්කාවලින් ගොඩ එන්නට බැරි වූවා දැන් සැරසෙන්නේ නැවතත් දුක වෙත යන්ට සැමදා නවතින්න දැහැ ගැහණිය ඌ පවට උත්සාහ කරමි සිත තුල සැනසීින්ට ආශිර්වාද දෙන්න හිමියනි සැමදා අපට දින 10ක්ම නිවනේ මග සොයා ගියා සැනසුම ලැබමින්ම කාලය ගෙවි ගියා උතුම් නිවන තව දුර බව දැනී ගියා නැවත පැමිණෙන්ට පතමින් ගෙදර ගියා දන් දුන් සැමට තව තව පින් රැස් වේවා සේවක මඩුල්ලට සැනසුම හිමි වේවා දොරින් මිෂ්ඨ නිරෝගී සුව අත් වේවා නාහි මිපැතු ලෙස නිවනින් සැනසේවා හද තුල පැවති සිතුවිලි හෙලි කරන්නට ක්‍රමයක් සොයන විට සිතුනි ලියන්නට මා කිවිඳියක් නොව හොඳ කවි ගොතන්නට සමාවෙන්න වරදක් වීනම් මෙමට හොඳයි වැරද්දක් නැහැ අවසානයේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අපි විනාඩි 10ක් විතර අරගෙන තියෙනවා ප්‍රශ්න සාකච්ඡාව සඳහා අපිට මෙතනින් පස්සේ තියෙන්නේ සැසිවාරේ නිමාව වැඩමුළුවේ නිමාව සටහන් කරන්න අපි වැඩමුළු නායකත්වයේ ලොරින්ට ආරාධනා කරමු නිමාව සටහන් කිරීම සඳහා කළ යුත්තේ කරා අවසරයි ස්වාමීන් වහන්සේ යෝගී වෙනුවෙන් මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වීමට පද්මසිරි මහතාට දැන් මම ආරාධනා කරනවා. පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම වදන මහා සංඝරත්නයේ අවසර මෑණිවරණි මගේ හිතවත් පින්වත් යෝගී යෝගිනී අද අදට දවස් 10ක් සැපිරෙන මේ වැඩසටහනට අපි ආවේ හිස් හිස් පුද්ගලයන් වශයෙන් නමුත් අපේ හිස් බබ දැන් ගොඩක් නැති වෙලා තියෙනවා ඒ ඒ හිස් බව කියන්නේ ක්ලේශයන්ගේ හිස් බව තමයි අපතේ. නැති වෙලා දැන් ඊට වැඩි වෙනස් තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. ඒකට හේතුනේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඥාන වර්ධ, සපෝර්ධ, ගුණ වර්ධ වගේ යුක්ත නිසා අත් වශයෙන්ම උන්වහන්සේ භාවනාව තුළින් සතිය ගන්න ලෑස්තුනේ නැහැ. සතිය තුළින් භාවනාව ගන්න ලෑස්තුනා. ඒක තමයි අපිට ලැබිච්ච දේ. දැන් මේ ගැන සතිය හතේ කිව්වට මම හිතන්නේ පොඩි උදාහරණයක් මම කියන්නම් සතියේ තියෙන වටිනකම මොකද්ද කියලා. ඒක 1973 ඊට අධිකාර මහත්තයා කතාවකින් මම යදාගත්තේ. ඒක රජ කෙනෙක් හිටියලු රජුරන් හිටියලු එක දූ කුමාරිකාවක්. මේ දූ කුමාරිකාව හොඳම කෙනෙකුට බඳින්න ඕනේ කියලා රජු හිතලා ගුණධර්ම 100ක් හොයලා කිව්වලු අමාත්‍යවරුන්ට බෙදලා දුන්නලු. හැම පැත්තෙම ගියා. ඊට පස්සේ ආපු අමාත්‍යවරු එනවලු කොහොමද හම්බුණාද? අනේ ස්වාමීන් වහන්සේ රජතුමනි 100ක් 50ක්වත් හොයන්න බෑ කියලා. අන්තිමට තව එක්කෙනෙක් දින ගාන පරක් වෙලාවලු. හම්බුණාද? අනිත් ස්වාමීන් 100ක් නම් නැහැ. 99ක් තියෙනවා කියලා. ඉතින් අර රජුරෝ හුඟ ප්‍රශංසා කරලා කොච්චර හොඳ එක්කෙනෙක්ද? ඔගොල්ලෝ ගියට වැඩක් උනේ නැහැ කියලා. ඇහවලු මොකද්ද අලු? අනිත් ස්වාමීන් යාත් 100 නැහැ කියලා. ඉතින් අපිට පේනවා මොන දේ තිබුණත් සිහිය නැත්තම් ඇති වැඩක් නැහැ. අපිට පාරක යන්න බෑ. කිසිම වැඩක් කරන්න බෑ. අඩු ගානේ හරියට වැසිකිලි ගස් කිලිවත් කරන්න බෑ සීයේ නැත්තම්. ඉතින් අපි ස්වාමින් වහන්සේ අපිට ඒක හොඳටම කියලා දුන්නා. ඉස්සල්ලාම සීල අනුග්‍රහය දුන්නා. සුත අනුග්‍රහය දුන්නා. සාකච්ඡා අනුග්‍රහය දුන්නා. සමත විදර්ශනා භාවනාව. ඒකල අපි දැනුමේ පෝෂණය කරා. සුතේන් පෝෂණය කරා. අපිට ධර්මය හොඳට කියලා දුන්නා. භාවනා කර්මස්ථාන හොඳට සුද්ධ කරා. අපිට වැටෙන තියෙන බොරු වලල් පෙන්නලා දුන්නා. අපි ආස්වාස ප්‍රස්වාස සියුම් වී ගෙනෙනකොට අපිට දැන් මේක එපා වීම කර්කස්පාවි මුළු ජීවිතේම එපා වෙන එක සැරයක් මට දැනුණා වේදිනා නෙවෙයි කෑම පවා මට එපා වෙන තත්ත්වයක් උදා වුණා අපි හඳුරු කිව්ව ලෙඩක් නැති ලක් කියලා එක නම් විහාරි හඳුරු කිව්ව ලෙඩක් නැති ලක් කියලා ඉතින් අවසාන දුපහන්සේ කිව්ව චේතනා සූත්‍රයේ තුලින් අවස්ථා තුනක් තියෙන තුන් දෙනෙක් එක්කෙනෙකු තමයි යා වේදනාව බලන එක්කෙනා යා අනුගම පරානුකම්පාවෙන් ඒගොල්ලෝ සූපත් කරන්න ඕනේ කියලා හිතනවා ඊළඟ එක්කෙනා යම් යම් යම් යම් දේවල් හැකියාවල් ඇති වෙනවා. එයාට යම් යම් දේවල් පේනවා. දෙදකම් කරන්න සූදානම් වෙනවා. අනිත් එක්කන නිතරම සීල සිද්ධිය වගේ හැම ඇතින්ම කාගෙනත් බැනුමක් අහන්න තියෙන සිද්ධ වෙනවා. හොඳ වැඩක් ඉතර කරන්න උන වගේ කොටස් තුනක් කිව්වා. මේ තුන් දෙනාම එක්කිනුට ඇති වෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් ඔබ වහන්සේ පෙන්වලා දුන්නේ පාර. අපිට යන්න පුළුවන් සෑහෙන දුර. මං හිතන්නේ විභව නොහැටිවිච්ච කෙනෙක් මං හිතන්නේ යෝගින් අතර නැහැ. ආව හැමෝටම මේ තත්ත්වවල උදා වෙලා තියෙන ස්වාමීන් වහන්සේ මේගොල්ලෝ උභාන්සේගේ දේශනම් හොඳටම ඇහුවා. ඒගොල්ලෝ යම් කිසි තැනකට ඇවිල්ලා ඉන්නවා. වැඩි කල්යන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ උභාන්සේට සතුටු වෙන්න පුළුවන්. අපේ පිරිසමදී. අපි ඉච්චර කර පිං කරලා තියෙනවා. උභාන්සේ වගේ ස්වාමීන් වහන්සේක් යටතේ මේ වගේ ඉස්සරනමණයකට ඇවිල්ලා. බබුන් වැඩි ලැබීම අපි සසර කරගත් පින්නක ප්‍රතිඵලයක් කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කතා කළ දේවල් බොහෝ තිබුණා. කාල වේලා ඉක්මන නිසා මම දැන් සමුගන්න යන්නේ. ඊට ප්‍රථම මේක නිර්මාතෘ රසෝක වීරරත්න මහත්මයා පසු ස්වාමීන් වහන්සේ අපේ මාතර ඥානරාම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ සම්පත ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඊළඟට මේ වැඩසටහනට අපේ ඩොරි වික්‍රමසිංහ මැතිනි නැත්තම් අත්වසම අපිට සම්බන්ධ වෙන්න බෑ. එතුමගේ කරුණා ගති කරුණාබර ගතිය විචක්ෂණ භාවය වැඩ කටයුතු සැලසුම් ගත නිසා අපිට අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ එතුමිට පින් දෙන්නට ඕන. ඒත් එක්කම අපේ මේ හැම වැඩ කටයුතුම සොය ලබන අපි හේවගෙන් මැතිතුමා. ඒ වගේම කාර්ය මණ්ඩලයේද ඊට අපිට අමතක කරන්න බැරි කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපිට දවස් 10ක් අපේ කුසගිනි පෙරූ ඒ දානදායක පින්වතුන්ට මේ අපි දවස් 10 තුල කරගත්ත සියලුම පින් අනුමෝදන් වේ ඒගොල්ලෝ යම් කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා වැඩි කල නොගසින්න ගෞතම සම්බුදු ශාසනය තුලදීම උතුම් වූ නිර්වාණ සම්පත ලැබේවා ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිස්සද්ද වෙනවා පියෝච ගරු භාවිනියෝ වත්තාජ වතනත්තමු ගම්බීරංච කතං කතා යෝචස්ථානිනී සාදු සාදු සාදු ඊළඟට ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන කරගෙන යාම ඔය කයුරින් බොහෝ දෙනා බොහෝ දෙනාගේ උදව් ලැබුණ විශේෂ වහන්සේගේ නොමසරු උපදෙස් ඒ වගේම ඉතින් අර බැනුම් වලින් අපි ඉතාමත් හොඳට ඒ වැරද්ද හදාගන්න විදියටම ඒ නියම වචනයෙන් ඉතින් අපිට පහදා දුන්නා ඒ ඒ වගේම සියලුම දෙනාට සුති කිරීමට මම නන්දසීලට ආරාධනා කරනවා. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමින් වහන්සේලාගෙන මෙහෙණින් වහන්සේලාගෙන් සහ සහෝදර යෝගී මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ඩොරින් වීරසිංහ මැතිණිය මට දැන් මේ කතාව කරන්න දුන්නේ එතුමිය මට කරන අනුග්‍රහයක් පිණිස කියලායි මම හිතන්නේ. ඇත්තටම අපි මේ දින 10ක් තුල මේ ස්ථානයට පැමිණිලා අපගේ ලොකු වහන්සේගේ මඟ පෙන්වීම යටතේ දින 10ක වැඩසටහනකට යෙදෙන්න ලැබෙනවා කියන්නේ ලොකුම වාසනාවක්. මේ පැමිණි පිරිස හරිම වාසනාවන්ත පිරිසක්. ඉතින් ලොකු ස්වාමින් වහන්සේ අපිට පමණක් නෙවෙයි මුළු ලෝකයටම දැන් සතිය උගන්වමින් පවතිනවා. උතුරට, දකුණට, නැගෙනහිරට, බටහිරට, මධ්‍යමට, ඊශාන නිරිත වයඹ ගිනිකොන. ඒ දස දිශාවටම උන්වහන්සේ මේ සතිය පාසල් දරුවෝ තුලින් ඉදිරියට ගේන්න උත්සාහ දරනවා. ඒ උත්සාහය සාර්ථක වෙන බව අපිට නිසකයි. ඉතින් ඒ වගේ தත්වයකට මේ වගේ බුද්ධ පුත්‍රයෙක් ලබා දුන්නු ඇත්තටම උන්වහන්සේගේ දෙමව්පියෝ දෙදෙනා නිවුණු දෙදෙනෙක් ඒ උන්වහන්සේගේ දෙමව්පියන්ට අපි රැස් කළ සියලු පින් අනුමෝදන් කරමු උතුම් නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා කියලා ඒ වගේම උන්වහන්සේගේ ආචාර උපාධ්‍යවරුන් මේ වගේ තැනකට ගෙනල්ලා අද හිටියනම් ඒ ස්වාමින් වහන්සේලා සතුටු වෙනවා අපේ ගෝල නමක් ඉන්න ස්ථානය කියලා. ඇත්තටම අපිටත් හරිම සතුටුයි උන්වහන්සේට මේතන ලබා දුන්නු ඒ ආචාර්ය උපාධ්‍යවරුන් වහන්සේලාටත් අපි රැස් කළ පින අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු සාදු සාදු ඒ වගේම මේ වැඩසටහනක් සංවිධානය කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි විශාල කාර්යභාරයක් මේ පිටුපස තිරය පිටුපස තියෙනවා ඒකට ඩොරින් මිස්ටත් අපිට පුළුවන් විදියට සහාය වුණා. අපි පමණක් නෙවෙයි එළියේ සිටින අයත් මේකට සහභාගී සහභාගීත්වය දැක්වුවා. තෝරා ගැනීම පිණිස බොහොම කරදරයටපත් වෙන්නේ ස්වාමින්වහන්ස වැඩසටහන් සංවිධායකවරියක් වශයෙන් මමත් ඒ අත්දැකීම් ලැබෙනවා. මුලදී තෝරා ගන්න පිරිසෙන් හතරෙන් තුනක් විතරයි ඉතුරු වෙන්නේ හතරෙන් එකක් මාපහු හැලෙනවා. ඒ වෙනුවට නැවත අය තෝරගන්න ගිහිල්ලා නැවත නැවත තෝරා ගැනීම කරලා ඉවර වෙනකොට අපි අර මුලදි සකස් කරපු සැලසුම් ඔක්කොම විනාශ කරන්න වෙනවා. ඒ වගේ අසීරුතාවයකට අපේ දොරින් දිසානායක දීරසිංහ මිසුත් මුහුණ පෑවා. නමුත් කොහොම හරි මේ වැඩසටහන අපි කරගෙන ගියා. මේ තරම් වැස්සක් අතර ඉතින් මේ වැඩසටහනේ පසුපස ඉන්න තිර රචකවරු ඉන්නා මුල් කාලයේ හිටිය අපිට ඩිලා හෙට්ටිආරච්චි මහත්මිය එතුමියගේ මඟ පෙන්වීමෙන් තමයි අපි මේ තැනට ආවේ. දැන් ඒ தත්ත්වය ලබාගෙන තිබෙනවා ප්‍රියංකා මොල්ලිගොඩ කියන මහත්මිය. එතුමියත් මේ වැඩසටහන් වල අපිට සහාය දක්වනවා. ඉතින් අපි රැස් කළ පින් ඒතුමියන් දෙදෙනාටත් අනුමෝදන් කරමි උතුම් නිවන පිණිසම හේතු ආසනා වේවා කියලා. ඊළඟට අපිට අමතක කරන්න බෑ හේමන්ත රණවක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කාර්ක සභාවේ මණ්ඩලයේ ඒ අයත් පිටුපසින් ඉඳගෙන මේ සඳහා දිරිමත් කිරීමක් සහ නිවැරදි මඟ පෙන්වීම කරන එපමණක් නෙවෙයි නිස්සරණ වනේ කලමනාකාර මහතා වන හේවගේ මහතා ඔහුගේ කාර්ය මණ්ඩලයත් අපිට විශාල අනුග්‍රහයක් මේ ස්ථානයට පැමිණියාට පසු ලබා දෙනවා ඒ සියලු දෙනාටමත් අපි රැස් කළ පින උතුම් නිවන පිණිසම හේතු වේවා කියලා අනුමෝදන් කරනවා ඒ වගේම දින 10ක් තුල අපේ නෑදෑයෙක් අපිට දානි දුන්නේ නැහැ. ඔක්කොම දුන්නේ අපි නන්නා දුන්න පුද්ගලයෝ. මෙතන ආපු කිසිම කෙනෙක් අපි දන්නේ නැහැ. උදේට දහල් දානේ අපිට උවමනාවටත් වඩා පිරිසිදුව රසවත් විදියට අපේට සතුට සිටින විදියට අපිට ඒ දාණය පිරිනැමුවා අපිත් ඒ දාණය රස කර කර වැළඳුවේ නෑ ඒකේ තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරමින් අපිත් ඒක වළඳීමෙන් අපි රැස් කළාද දානමය පිනක් ඒ පිනත් ඒ දානේ දුන් සියලු දායකයින්ටත් ඒ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටත් ශ්‍රමයෙන් සහාය වූ සියලු දෙනාටත් විය පැහැදම් කළ සියලු දෙනාටත් ඒ දානය ගැන අසා සතුටු සිත් ඇති කරගත් සියලු දෙනාටත් අපත් සියලු දෙනා මේ දින 10 තුල රැස් කළ පින අනුමෝදන් කරමි ඒ අයටත් ඒ අයගේ මීගේ ඥාතීන්ටත් ඒ පින් බලයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු ඒ වගේම මෙතන ඉන්න හැම දෙනාම මේ දින 10ක් කියන්නේ පොඩි දවසක් නෙමෙයි ගෙවල් දොරවල් අතෑරලා දරුවෝ ගෙදර දාලා මහත්තුරු දාලා මහත්තුරු නෝන මහත්තයලා ගෙදර තියලා දැන් මේ වැස්සට තෙමීගෙන යනකොට කේන්තිත් යන්න පුළුවන් දින 10 තෙමිලමද ආවේ කියලා. නමුත් ඔය අපි හැම දෙනාම මේ 10 දින 10 තුල රැස් කළ යම් දෙයක්. මොකද අපි සතිය වර්ධනය කරගත්තා. අපේ ලොකු ස්වාමීන් වහන්සේට පින් සිදු වෙන්න අපි සතිය හොඳින් වර්ධනය කරගත්තා. මේ දින 10 තුල ආපසු හැරිලා බලන ආකුදා ඉඳන් මම මේ දක්වා මගේ සතිය වර්ධනය වුණාද? එහෙමනම් ඒ සතිය වර්ධනය කරගන්න උපකාර වුණේ ඕගොල්ලන්ගේ gedara හිටපු අය. ඒ අය කරපු කැපකිරීම. ඒ නිසා මේ රැස් කළ පින ඒ gedara ඉන්න සියලුම අම්මා තාත්තට ස්වාම පුරුෂයාට බිරිඳට දරුවන්ට සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමි. ඒ අයටත් මේ වගේ භාවනා මගකට එළඹිලා ඔවුන්ගේ සසර ගමනත් තෙටි කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා. සාදු සාදු සාදු. ඒ වගේම අවසානයේ කියන්න ඕන මේ කාර්යයේදී මේ දින 10ක් ලෙහිසි පාසු වැඩක් නෙමෙයි. අපේ ගිලම්පස සකස් කිරීම පිණිස ඇත්තටම ඒක එක හිතින්ම ආයේ දෙහිතක් නෑ එක හිතින්ම කැප වෙලා අවශ්‍ය දේවල් ලේඛනගත කරගෙන ඒ ඒ අය සම්බන්ධ කරගෙන දින 10ක් තුල ලොකු ස්වාමින් වහන්සේටත් සිසු ස්වාමින් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් ඒ ගිලම්පස සකස් කිරීම මූලිකත්වයේගෙන කටයුතු කරේ අපේ මාරසිංහ මෑණියෝ ඇත්තටම එතුමියට මගේ හදපතුලෙන් මෙන පින නැත්තම් සතුට සතුට කියන්නේ පින ඒක මම අනුමෝදන් කරනවා එතුමියගේ ජීවන මඟ සාර්ථක වී මේ සසර ගමන කෙටි කරගන්න ඒ සියලු පින් හේතු වාසනා වේවා සාදු සාදු ඒ වගේම මේ කාර්යයට සම්බන්ධ වුණා උඩ තට්ටුව බාරව හිටියේ දෙවෙනි තට්ටුව ජයන්ති සෙනවිරත්න මහත්මිය ඊළඟට පහළ හිටියා කාමරවල නායිකාවන් වශයෙන් මාරසිංහ මෑණියෝ මමත් එක්කෙනෙක් අනිත් එකේ හිටියේ ඉසිනි ඒ ඒ සියලු දෙනාම ඇත්තටම හරිම කාර්යසූරව Tamanට පවරපු එදින 10 තුල පැවරෙන රාජකාරි දිලම්පස පිරිනැමීම් පිරිසිදු කිරීමේ වතාවත් මොකද මේ වතාවත් කිරීම තමයි අපේ මේ සීලයට පරිපූර්ණ වෙන්නේ මම අහලා තියෙන තරමින් ඒක ඇත්තද ඇත්ත කියලා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපේ මේ සීලය පරිපූර්ණ වෙනවා මෙතන තියෙන වත හිත සතුටින් කරා ඉතින් ඒ සියලුම කණ්ඩායම් මම දන්නවා හරිම කැපකිරීමෙන් තමයි මගේ තියෙන අපහසුතාව බැලුවේ නෑ. විශේෂයෙන් මගේ කණ්ඩායමේ හිටිය එක අතක් දකුණු අත යට ටිකක් අමාරු ක්‍රියාත්මක කරන්න. නමුත් මග හැරියේ නෑ. ඉදිරිපත් වෙලා මටත් වඩා ඉස්සරහට ඇවිල්ලා ඒ කාර්යයන් කරා. ඉතින් ඒ සියලුම කණ්ඩායම් වල අයටත් සහභාගී වූ සියලු දෙනාටත් අප රැස් කළ සියලු පින් අනුමෝදන් කරමි. ඒ අයට උතුම් වූ නිවන පිණිසම මේ රැස් කරන පින හේතු වේවා කිය. සාදු සාදු. ඒ වගේම මම ඉල්ලා සිටිනවා අපි මේ දින 10ක් තුල රැස් කළ සතිය බල මහිමය මේ ඇද හැලෙන වැස්සට සේදී නොයාවා කියලා. ඒකට සේදෙන්න ඉඩ නොදී අපිට තියෙනවා පුදුම හදිස්සියක් මේ අවසාන මොහොතේ. එතකොට හිතෙනවා අනේ කෝ අර වැඩි සතිය මේ අය. එහෙම කලබල වෙන්න එපා. කොහොම කරත් අපි අද ගෙදර යනවා. යන්න ලැබෙනවා. අපිට මේ ස්ථානයේ අපිට පෙනෙන නොපෙනෙන සියලු දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. ලොකු ස්වාමින් වහන්සේගේ ශක්තිය අපිට තියෙනවා. ඒ නිසා සියලු දෙනාටම තම තමන්ගේ නිවෙස්වලට කිසිම කරදරයක් නැතුව යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසානයේ මම ලොකු ස්වාමීන් වහන්සේට කවියකින් උපහාර දක්වනවා. නාහිමි හට ණය ගැති නොවේ මුද අපි සතියම සිත් තුල රඳවා සෑම අපි සතියෙන් සිටිමුද සතියම බලයක් ලෙස රඳවා දින 10ක් තුල වැඩු සතියමි වැස්සට සේදී නොම යාවා පුදමු අපි සතිමල් පොකුරක් නාහිමිගේ පාමුල රඳවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ මං හිතන්නේ නන්දසීල් කාර්යය ඉතාමත් සුදුසුස කරන හින්දා තමයි මං ඉතින් මේ බාර දෙන්නේ මොකද මේ වැඩසටහනේ මම දකින්න දෙයක් තමයි ඒක සංවිධානය කරාට බොහෝ දෙනාගේ මං හිතන්නේ මටත් වඩා හුඟක් දෙනෙකුගේ සහයෝගයේ උදව්ව ලැබුණා. මම තව පොඩ්ඩක් එකතු කරන්න ඕනේ මේ ඉහළමාලී ඉහළමාලී පිරිසිදු කිරීමේ කණ්ඩායම් හිටියා. මේ ලක්ෂ්මී ඊළඟට යමුනා මදුවන්ති ඊළඟට මහත්වරු වෙනුවෙන් ප්‍රේමතුංග මහත්මයා ඒ සියල්ල බලාගත්තා. ඉතින් ඒ ඔයගොල්ලෝගේ සහාය නැතුව මට මේ කිසිවක් කරගන්න බැරි වෙනවා. ඒ වගේම විශේෂ කරුණක් තියෙනවා ස්වාමින් වහන්සේ මේ වැඩසටහන ගැන කියන්න. අපිට ඔබ වහන්සේ මේ විශේෂන් මේ පුතාගෙන ලබා දීම ඉතාමත් අගය කරන්න ඕන මොකද ස්වාමීන් වහන්සේ මේ සැරේ අර අපි මේ සූත්‍ර දේශනා තුනක් ඉල්ලනවනේ ඒ තුන ලියලා දුන්නා විතරයි එයා ඔක්කොම මේ මුළු රිට්‍රීට් එකේ අයටම 90ක් මේ CD ගහලා දුන්නා ඊයේ පෙරේදා මහස නොමලා මම හිතන්නේ ඒක ඉතාමත් මහත් පුණ්‍ය කර්මයක් ඒ අපිට අද 177 වෙනි වැඩසටහනේ CD එකත් ලබා දුන්නා ඒ සියල්ලටම අපි විශේෂයෙන්ම ඉතාමත් ගෞරවණීය අපි අපි රැස් කරගත් සියලු පින් ඔබට අනුමෝදන් වේවා ඔබට මේ කර්ම කිරීමට චිර චිර ජීවනයේ වගේම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ මේ වැඩසටහනේ නිමාව දක්වීමට වහන්සේගේ අදහස් කීපයක් දැන ගැනීමට කැමැතියි. ලක්ෂ්මී කැමැතිද සතිපාසල ගැන පොඩ්ඩක් කියන්න. මට ඉල්ලීමක් තියෙනවා හැම වෙලාවෙම මේ සතිපාසල ගැන අඬා හො ගන්නයි කියලා මොකද හේතුව මේ සීල දෙනාගේම සහයෝගය අවශ්‍යයි. උඟ දිනේ තාම හොරට ඉන්නේ. සහයෝගය දක්වන්නේ නැහැ. ඒ නිසා මම ලක්ෂ්මගෙන් ඉල්ලා හිටනවා. ඒක පිළිබඳ වර්තමාන තත්ත්වය කියලා කොහොමද මේ හැම කෙනෙකුටම අපිට සහයෝගය දක්වන්න පුළුවන් කියලා පොඩි මං විදියෙන් විනාඩි 15ක විතර කතාවක්. විනාඩි දෙක තුනක් සමහරවිට බලමු දෙකෙන් තුනෙන් පටන් ගමු. සතිපාසල කියන්නේ ස්වාමීන් වහන්සේ ආරම්භ කරගත් වැඩසටහනක් ලංකා පුරාම ඉස්කෝලේ ළමයින්ට සතිය කියලා දීලා මේ රටේ ඉදිරි પરම්පරාව ගොඩනගා ගන්න කරන වැඩසටහනක් කියලා මට හිතෙනවා. ඔබ වහන්සේට පුළුවන් මම මම වැරදි දෙයක් කිව්වොත් කන පැලෙන්න ගන්න. <laughs> ඒක පටන් ගත්තේ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර. දැන් ඇත්තෙම ඒකට අමාත්‍යක්ෂ එකතු වෙලා රටේ කොටස් 9ටම ඉස්කෝලේ ප්‍රින්සිපල් ලටයි National Institute of Education කියලා කියන්නේ එහෙ කරිකුලම එහෙම හදන අයටත් සතිය ගැන කියලා දීලා ඒවට පටන්ගෙන ඉදිරියට කරගෙන යනවා. මේ මේ තරම් ලොකු වැඩක් කරගන්න නම් හැමෝම ඉදිරිපත් වෙලා අත දෙන එක හරියට වටිනවා. ඒක ලොකු පින් වැඩක්. දැන් මෙතන 100 දෙනෙක් නැත්නම් 90 දෙනෙක් හිටියයි කියමුකෝ. දැන් ස්වාමීන් වහන්සේ මේ වැඩේ කරන්නේ රටේ සියලුම ඉස්කෝලේ ළමයින්ට ලක්ෂ ගණන් අයට. ඉතින් අවුරුද්දෙන් අවුරුද්දට ඒ වැඩේ සාර්ථකව කර කරගෙන යන්න නම් හුඟක් දෙනෙක්ගේ උදව්ව අවශ්‍යයි. මම දන්නවා මෙතන ඉතා වැදගත් විශ්‍රාමගේ ගුරුවරයෝ එහෙම ඉන්නවා, ගුරුතුමියලා ඉන්නවා. ඔබතුමියලාට පුළුවන් නම් මේකට ඉදිරිපත් වෙන්න ඒක බොහොම වටිනවා ස්වාමීන් වහන්සේට රටසත් අපි සියලු දෙනාටම මට නම් ළමයි නෑ ඉතින් මට <laughs> වෙනසක් වෙන්නේ නමුත් මේ රටට වෙනසක් වෙනවා මමත් කොහොමටත් ආපහු ඉපදෙනවනේ කොහේ හරි ඉතින් ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන ලංකාවේ පමණක් නෙමේ රටවල් කීපයක දැන් මේක ආරම්භ වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රීලන්තයේ මට හිතන්නේ බ්‍රිතාන්‍යයේත් ඔබ වහන්සේ වැඩ පටන්ගෙන තියෙනවා කැනඩාවේ ඇමරිකාවේ තැනට ඊට අමතරව මේක යටතේ පෙබ්‍රුවරි මාසයේ Global Mindfulness Summit කියලා දවස් දෙකමාරක පුදුම විදියකට වැඩසටහනක් කරා ලෝකෙන් රටවල් කීපයකින් මිනිසු ලංකාවට ඇවිල්ලා සතිය ගැන ඉගෙන ගත්තා. සතිය ගැන ඉදිරිපත් වෙලා ඒගොල්ලන්ගේ දැනුම අනුව සාකච්ඡා කරා. ඒගොල්ලන්ගේ දැනුම ඉදිරිපත් කරා අපිටත් ඉගෙන ගන්න පුළුවන් වෙන්න. සතිය අපේ මොළයට කොහොම බලපාන්නේ? අපේ මොළේ වෙනස් වෙනස් කොටස් කොහොමද වර්ධනය වෙන්නේ? ඒ වර්ධනී වර්ධනය හරහා අපේ විනය කොහොමද ගොඩ නැගෙන්නේ? අපේ සෞඛ්‍ය කොහොමද රැකගන්නේ? අපේ සෞඛ්‍ය කොහොමද දියුණු වෙන්නේ ඒ හැම පැත්තෙම මේ වගේ දැනුමත් ලංකාවට ගෙනාගෙන ලංකාවේ තිබ්බ දැනුමත් ඉදිරිපත් කරලා ලෝක පුරා එන්න පුළුවන් වුණ ඕන එක්කෙනෙකුට ඇවිල්ලා මේක ගැන දැනුම ලබාගෙන දැනුව බෙදන්නත් අවස්ථාවක් ලබලා දුන්නා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ. ඉතින් සති පාසල ආරම්භ වෙලා මාස 16ක්ද 18ක්ද කොහෙද වෙනවා ඒ වගේ ලොකු වැඩසටහනක් කරනකොට ඇත්තම පුදුමයි අපිට ඒක මෙච්චර සාර්ථක වුණයි කියලා. එතනින් එහාට නිදහසක් ගත්තේ නැහැ. සුමානයක් විතර මිනිසුන්ගේ හිත හිත හිත මේ ඒගොල්ලන්ට ටිකක් විවේකව ඉඳ ඉඩ දීලා එතනින් එහාට ආයෙ වැඩ පටන් ගත්ත සතිපාසල් වැඩ. ඊට අමතරව පාර්ලිමේන්තුවටත් මේක ගෙනියලා තියෙනවා. ඒ වැඩත් පටන්ගෙන එතකොට සෞඛ්‍ය දොස්තරලටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන කීප දෙනෙකුට මේ වැඩසටහන පටන්ගෙන තියෙනවා. මට හිතන්නේ ඒක හරි වැදගත්. අපේ ලංකාවේ දොස්තරලා බටහිර වෙදකම් තරමා ලංකාවේ කරන්නේ. නමුත් අපේ සබහා ධර්මයේ වෙනස්. ඉතින් අපේ ශරීර හැඩ ගැස්සෙන්නේ වෙන තත්වයකට, වෙන විදියකට. ඉතින් සමහර විට අපිට බේත් දෙනකොට අපි ගන්නෙ හරි සැකයෙන්. නමුත් මේ වගේ වැඩසටහනක් දොස්ලටත් නර්ස්ලටත් වෙන ටෙක්නීෂියන්ලටත් ලබලා දෙනකොට මට හිතන්නේ ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩත් සෞඛ්‍ය පැත්තෙනුත් ලංකාවට ශක්තියක් ලැබෙයි කියලා. සතියත් එක්ක අවබෝධයක් වැඩි වෙනවයි කියලා මම හිතනවා. එතකොට හිරගෙවල් වලට මේක ගෙනියලා තියෙනවා. ඇත්තෙන්ම රටක සංස්කෘතිය දිහා බලනකොටත් රටක විනය දිහා බලනකොටත් අපි දරුවන් සලකන විදිය හරි වැදගත්. නමුත් අපේ හිරගේ ඉන්න අයටත් පයින් ගහන්න නැතුව ඒගොල්ලන්ටත් තැනක් දීලා ඒගොල්ලන්ටත් සතියක් සතිය ගැන කියලා දීලා අඩු ගානේ ඉදිරියට එන ආත්මය වලට තමගේ ජීවිත ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක හරි වැදගත් කියලා මමත් හිතනවා ඒ වගේ වැඩකුත් පටන්ගෙන තියෙනවා ඊට අමතරව අපේ පාසල් කීපයක දරුවෝ බෞද්ධ ළමයි විතරක් නෙමේ හැම ආගමක දරුවෝ අපේ පාසල්වල ඉන්න හින්දා සතිපාසල් අඩසටහන කරන්නේ බුදු දහම ගැන කතා කරලා නෙමෙයි. බුදුහාමුදුරෝ බෞද්ධ වුණත් ඉපදුනේ බෞද්ධයෙක් හැටියට නෙමෙයි. ඒක ලෝකේ ඕන සත්වයකට කරගන්න පුළුවන් දෙයක් කියලා බුදුහාමුදුර අනිවාර්යයෙන්ම කිව්වා. අපේ ස්වාමීන් වහන්සේත් කියනවා මම මමත් ඒක 100%ක් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ ඉතින් ඒ වැඩසටහන කරන්නේ ඕන දරුවෙකුට. එතකොට රටේ තිබ්බ ප්‍රශ්නත් ඉදිරියට විසඳේවයි කියලා ප්‍රාර්ථනා කරලා තමයි මට ඉතින් ස්වාමීන් ඒ වැඩේ කරන්නේ. සෝනන්ත මන් දන්නේ මේ ඇතිද වැඩිද? Thank you thank you ඇති. ඒ <laughs> නිසා කාට හරි දැනගන්න හෝ මේ වැඩ පිළිවෙලට මොනම ක්‍රමයකින් උදව් කරන්න ඕන නම් දොරින්ට වාර්තා කරන්න නැත්නම් ජදවීරණවන්ට වාර්තා කරන්න නැත්නම් ලක්ෂ්මිට වාර්තා කරන්න ඕගොල්ලන්ගේ හැම උදව්කෙම වැඩ ගන්න පුළුවන්. අපි දැන් බොහෝම හිගතාවකින් දුවන්නේ විශාල ආර්ධනා රාශියක් තියෙනවා. ඒක සංවිධානය කිරීමේදී හැම කෙනාටම එක එක පැති වලින් පුළුවන්. ඒ නිසා කාට හරි පුළුවන් නම් හැබැයි අපි මෙහෙමයි කරන්නේ. කවුරු හරි කැමති නම් එයාට කියලා ස්විච්චාවෙන්ට ලියුමක් අස්සම් කරගන්න. ඊට පස්සේ මල්ලේ තමයි. මම ස්වාමීන් වහන්සේලා කරන ඕන වැඩකට ස්විච්චාවෙන් කරන්න කැමති කියලා ලියුමක් අස්සම් කරලා පස්සේ මරණ දඬුවම තමයි. ඊට පස්සේ වැඩ ගන්නවා. අපිට ආර්දනා කෙරුවේ නැත්නම් අපිට ස්විච් අවුනේ නැත්නම් අපි කිසි කෙනෙකුට කතා කරන්නෙත් නැහැ. කිසිම සම්බන්ධයක්වත් නැහැ. නිසා අපිට මේ පැත්තකින් ආරාධන වෙනවා මේ පැත්තෙන් ස්විච් ආවල් එනවා. අපිට තියෙන ආරාධනාව අරගෙන මේ ස්විච් ආ කරන කට්ටිය යොදලා කටයුතු කරන්න ඕනේ මේ පාසල් වාර ඉවර වෙන්න ඉස්සලා සෝල බර කොටසක් තියෙනවා. ඊට පස්සේ ආයිගා වාටලත් ලෑත් වෙනවා. මේම කරලා ටික කාලෙකින් ළමයි ලක්ෂ 45ක් ඉන්නවා. ගුරුවරු ලක්ෂ දෙකක් ඉන්නවා. අපිට දැන් 101ක්වත් කරගන්න බැරි වුණා. හැම කෙනාම ආරාධනා කරන වෙන්නේ කියලා යා ගන්න පුහුණු කරපු කට්ටිය නැති නිසා ඉතින් ඒ නිසා කවුරු හරි ඉන්නවනම් ඒ සංවිධානය කරන ඔක්කොමලා දන්නවා මේ Nissan වනේ භාවනා කරපු අය තමයි සුදුසුම කට්ටිය. ඒමුත් වඩාත්ම සුදුසු වැඩමුළු සංවිධානය කරන කට්ටිය. ඉතින් මේ සංවිධානය කරන කට්ටිය ඔක්කොම අපිට සම්පූර්ණ සහායක ප්‍රකාශ කරන්න අඩුවන් ඩොරේ ඉන්නවා සහායක ප්‍රකාශ කළා නැහැ. ඉතින් අපි කියනවා නෑ එහෙම කරන්න එපා. ওই තියෙන ශක්තිය ඇති. මේ මේ වගේ වැඩක් සංවිධානය කරනවා කියන්නේ බර වැඩක් නෙවෙයි. ඒක ගොඩක් උදව් වෙනවා අර පන්ති කාමරට ගිහලා කතා කරනකොට. ඒක නිසා හැම වැඩමුළුවක්ම ඉවරච්චාම දිලා මට කියලා දුන සාංශ ඔබ වහන්සේ බැගෑවෙන්නේ කියලා. ඇවිල්ලා මේකට ඉල්ලීමක් කරන්න කියලා. දැන් දීලා අසනීප වෙලා දැන් ආයෙත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි කොහොමද ඔයගොල්ලෝ නාවත් කරනවා හැබැයි. ඔයගොල්ලෝ වන්ට අපිට පෙනෙපුම්බන්න හම්බ වෙන්නේ නැහැ. පුළුවන් නම් නැවාපු වෙලාවේ නගින්න. නගිනවා නම් කිසි කෙනෙක් මට කතා කරන්න එපා. එක්කෝ ඩොරින්ට එක්කෝ ගජවීරණවනවත් නැත්නම් ලක්ෂ්මිට මතක් කරන්න මතක් කරලා ඉවරලා ඒගොල්ලෝ සම්බන්ධීකරණය කරાવી. එතකොට අපිට පුළුවන් වෙයි මේ සතිපාසල වැඩේට පොඩි තල්ලුවක් දෙන්න. ඒක තමයි මට මේ අවස්ථාව හැටියට කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනේ ගොඩක් තරුණ ළමයි ඉන්නවා මං හිතන්නේ ඒ ළමයින්ගේ උදව් ඔබ වහන්සේට මම ලබා දෙන්නම් මොකද අර ඔබ වහන්සේ කිව්වා වගේ කවුරු හරි ලබා දුන්නොත් ඉතින් ඉවරයි. ආය ඕම්බෙන් තමයි. උද්දන්න හැපුවා මගේ ගන්නවා සාරේ සේරම මරන රොඩ විසිකොල්ල ගන්න. ඒක ඉතින් මම දන්නවා ඒ සාත්‍රේ ඕගොල්ලෝ දන්නේ නැති උනාට අපිටත් ඒක තමයි උනේ ස්වාමීන් වහන්සේ. එයා ඒක වෙන්න ඕනේ. උඹලා උඹලා අම්මලා අම්මලා අපලවත් උඹලා වැඩ ගන්න දන්නේ මං විතරයි. මම ගන්නේ හොම්බෙන් යනකම්. ඔය වැටෙන්නේ උතනම ඇදගෙන වැටෙන්න වැඩ ගන්නවා. අපි අපි කොච්චර එකෙන් ඉවත් වෙන්න බැලුවත් මං හිතුවා මේ සැරේ දැන් වැඩසටහන් 10ක් විතර කරා දැන් ඉතින් නවතිනවා කියලා. මං හිතන්නේ ඒක කරන්න බෑ එදා. මම රෝගී වුණාම ඔබ වහන්සේගේ ආශිර්වාදයත් මේ සීලම අර වෛද්‍යතුමියත් මේ සීලම කල්යාණ මිත්‍රණු ඊටාම ඊටාම ආදරයෙන් මේ වැඩ කටයුතු කරා. මම ඉතින් ඒක ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. ඒකින්ද මම හිතනවා මේ වැඩසටහන් කිරීමෙන් යම්කිසි පිනක් ලබා ගන්න පුළුවන්. අර නැරෙන්නේ නැතුව තව කල් තියෙනවා මම හිතන්නේ ඉන්න. ඒක නිසා ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් එහෙම වුණාම මම හිතන තව වැඩසටහන් දෙකක් තුනක් කරන්න මම ඉතින් හිතාගත්තා. මේ අවුරුද්දේ මොකද එන එන මාස ගානට කවුරුත් නැහැ කියලා එහෙම කියපු හින්දා හුඟක් අඩු නිසා තව එකක් කරන්න කියලා ඉතින් හිතුව ඔබ වහන්සේ ඉන්නකොට ඒ වගේම මම හිතනවා මේ වැඩසටහන් කිරීමට සියලු දෙනාගේම සහයෝග ලැබුණා. වුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ කාලය ඉර වෙලා වැස්ස නිසා අපිට කාලය අඩුයි ඒක නිසා මම ඔක්කොටම සෑම දිනාටම ස්තුතිවන්ත වෙලා මේ වැඩසටහනේ නිමාව සටහන් කරන අතර ස්වාමින් වහන්සේ මේ පිරිකර පූජා කිරීම සහ සීල් පවාරණය කිරීමට අවස්ථාව සලසා දෙන්න. පළමුව මෙහෙණින් වහන්සේලා පිරිකර පූජා කරන්නේ එවනම් මේ මහත්තුරු ඇවිල්ලා පූජා කරන්න ඊට පස්සේ මේ පිළිවෙලට ඇවිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ. අතිපූජ්‍ය පාද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයේ සිල්මෑණිවරුන්ගෙන් සියලු දෙනාගෙන් අවසරයි. අපි මේ දින 10ක් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය හැම දිනාම එක සිතින් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කළා මමත් අනුමෝදන් කරනවා. මම මේ අවස්ථාවක් කරගන්නේ විශේෂ පින් අනුමෝදනාවක් කරන්න. හැමෝගෙම ප්‍රශ්න ගෙනල්ලා පෙට්ටියකට දැම්මනේ. ඉතින් පෙට්ටිය ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ හරියට තරුණ කෙනෙක්ගේ කටහඬක් වගේ වයසට ගියත් බොහොම පැහැදිලිව සාමින්නාංශගෙන් සමහර වෙලාවට බැනුම් අහගෙන අපේ ප්‍රශ්න ඉදිරිපත් කළා. බොහොම පැකිලීමකින් තොරව. ඉතින් එතුමිය හැමෝටම පින් අනුමෝදන් කරාට එතුමියට පින් අනුමෝදන් කරන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා මට හිතුණා මේ පොඩ්ඩක් පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි හැමදෙනාම මේ දින 10 පුරා රැස් කරගත්තා වූ සියලු ශක්තිය ඒ නන්දසීලි මහත්මියට අත්පත් වේවා ඉක්මිය හැදුවඩු මව්දෙමාපියන්ට තමන්ගේ ස්වාමි භාර්යාවන් දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් හැමදෙනාටමත් අප මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා ඔබතුමිය ඇතුළේ හැමදෙනාගේම ජීවිත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ලද සැපතින් නොපිරිහෙත්වා ධර්ම අවබෝධයම ලැබේවා කියලා එක සිතින්ම පින් අනුමෝදන් කරන හැම දිනාටම තිරුවන් සාදු සාදු සාදු